සාවධානව ඉන්න. මේ විශ්ව පරිදි අනිත් සම්පස්නාව වෙන අනිත්‍යං ප්‍රශ්න මහින්තෝ නිමිත්තං පදහති කියලා දැක්වූ පාඩයක් තියෙනවා පරිච්ඡේදයන් විශේෂයෙන්ම ඒ දක්වා ඇත්තේ අත්හාර සම්පස්න ප්‍රතිසේ විස්තර කරන අවස්ථාවක් අවස්ථාවේ අත්හාර සම්පස්න කියන්නේ දහාට ආකාරයෙන් කලේ විකසනය ඉතින් අනිත්‍යංශන දුක්ඛංශන අනිත්‍යංශන දෙකදන්නේවා නිබ්බිදාන ප්‍රශ්න විරාගාන ප්‍රශ්න නිරෝධාන ප්‍රශ්න කටිනිස්සක්වාන ප්‍රශ්න ඒ හතරක් එතකොට ඒ හතට ඒ කලින් කියපු තුනට පසුගිය හතරයි සත්සන් වස්නා කියලා තියෙනවා. මේ සත්සන් වස්නාව අදුපාද තවතාවක් තවදුරටත් දිනු කර ගැනීම සඳහා අනිමිත්තාන් පස්න, කයන් පස්න, වයන් පස්න, අනිත්‍යන් පස්න, ලියන් පස්න දිනු කරන්නේ. අනුපස්සනා කියන්නේ අනුපස්සේ කියන පස්සනා කියලා වෙන අපිට අපිට ඒක අත්දැක නිරූපණය කරලා දක්වන්න පුළුවන්. සියුම් සියුම් වශයෙන් දකිනවා කියන එකයි අනුපස්සනා කියන්නේ. සමාධියේ නුවණින් ඉනිමිට දකින්න මේ පංචස්කන්ධ ලෝකය ඉතාසියම් සියම් ආකාර ඒකයි ප්‍රශ්න. එතකොට අනිමිත්තාන් ප්‍රශ්නන් භාවෙන්තෝ නිමිත්තන් පජනක් කියන කේ අදහස අනිමිත්තාන් ප්‍රශ්නන් භාවිතා කිරීම තුළින් නිමිත්ත කෙනෙක් අත්හරිනවා නිමිත්ත කියන්නේ යම් කිසි දෙයක් අපේ සිතට වැටෙන සබහනට. දැන් අපේ ශරීරයේ දෙස් බැලුවොත් මේ ශරීරය මේ රූපය සමාගයේ සිටට වැටෙනවා නිමිත්තක් වශයෙන් සටහනක් වශයෙන් අතදිට බැලුවොත් කියන්නේ සිතින් බැලුවොත් ඇස් දෙක තියාගෙන හිටියත් Tamanda අපේ ස්වરૂප අපේ සටහන සිටට වැටෙනවා ඕනෑම දෙයක් දැස අපේ ඇස් දෙක තියාගෙන බැලුවොත් ඒ ස්ථානයේ සිටට වැටෙන ස්වરૂපේ තමයි නිමිත්තේ කියලා ප්‍රකාශ කරන්නේ අතීත දේවල් පිළිබඳව මේ ආකාරයෙන් නිමිත්ත සටහන ඇති කර ගන්නට පුළුවන් ඒකෝට වර්තමාන දේවල් පාදක කරගෙන අනාගත දේවල් පිළිබඳව නිමිති සටහන් ඇති කරගන්න පුළුවන්. සිතේ ස්වභාවයෙන් කරගෙන තිබේ. ඒක නිසා මේ අනිත්‍යවන් පස්සනාව භාවිතා කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අර සිතට අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් හෝ වැටෙන යම් යම් ආකාරයෙන් නිමිති සටහන් තිබෙනවා නම් මේ නිමිති සටහන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කිරීමයි. ඒ අනිත්‍යානුපස්සනා බොහෝ දුරට දියුණු කරලා සිටින කෙනෙකුට ශාරීරික ප්‍රශ්නික බොහෝ දුරට සෝ කරගන්නට පුළුවන්. ඒකත් අමතරව ශාරීරික වශයෙන් දැනෙන දේශ පීඩා කරදර ආදී දේවල් සියල්ලම දුරු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන අනිත්‍යානුපස්සනාවට සම්වැදීම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පවා බොහෝ අවස්ථාවලදී අනිත්‍යං ප්‍රශ්නාවට සමවැදීමෙන් තමාගේ ශාරීරික ශරීරයේ සවස්නාව දුක්ඛිත ස්වરૂපයන් මැඩකරත් වූ ආකාරය බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වා තිබෙනවා. එතකොට අනිත්‍යං ප්‍රශ්නාව වැඩි වීමට නම් තමන්ගේ සිතේ පවස්නාව නිමිත්ත අයින් කරන්නට ඕනේ. ඒ නිමිත්ත අයින් කළ හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි සම්මත වශයෙන් බෙදන භාවනා කිරීමෙන් නිසයි කියන දෙවෙනි එක තමයි විදර්ශනා වශයෙන් නිසයි කරන්නේ. සම්මත වශයෙන් මේ නිසයෙන් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ රූපාවච ධ්‍යානස සිතුමා යමින් අරූපාවච ධ්‍යානයට සිතපත් කරගන්න එකයි. රූපාවචර ධ්‍යාන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පළවෙනි කියලා හතරක් තිබෙනවා. ඒ ධ්‍යාන හතරකම සම්මාදී සිටින විට රූප නිමිති සමාගයේ සිටට දස්සන වෙනවා. ඒව නැතිව සිරුත විකස් නැහැ. පළවෙනි ආකාසන්නචාතනයට සිටපත් කරගන්න පුළුවන් කෙනෙක් සිටිනම් ඒ ආකාසන්නචාතනයට සිටපත් කරන විටම රූප නිමිති, පටික නිමිති සියල්ලම නිරුද්ධ වෙනවා. සම්පූර්ණ රූප සංඥාන, මනසික සමාපටික සංඥාන අත්සංගම ඒ ආදී වශයෙන් බුදුදානන් වහන්සේ දක්වන්නේ සිදුවන රූප නිමිති පිටික කියන්නේ සිත හැප්පෙන එක. සිත පිටික කියන්නේ තරහා නෙවෙයි සිත නිහිල්ලා ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හා සම්බන්ධ වන අරමුණු සමග ගැටිලා ඇති වෙන චිත්තජයසික සංස්කාර තමයි ඇති. මේ සියල්ලම නිරුද්ධ වීමෙන් තමයි නිරුද්ධ කිරීමෙන් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ පළවෙනි අනුපාද ධ්‍යාන පිටපත් කරගන්න. එතකොට මේ පළවෙනි අනුපාද ධ්‍යාන පිටපත් කරගන්නට සමත වශයෙන් භාවනා කරනවා නම් හතරවෙනි ධ්‍යානයට පිටපත් කරගන්න තිබීම අනිවාර්යයෙන්ම ජීවිත කරුණක්. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානයට පිටපත් කරගන්න නැති කෙනෙකුට අනුපාද ධ්‍යාන පිටකට යන්නේක අපහසුයි. සමත වශයෙන් භාවනා කරලා තියෙනවා. විදර්ශනා භාවනා කරන කෙනෙක් එහෙම නෙවෙයි පළවෙනි දේන් තුන් ආදී ධ්‍යාන නැතිුණා විදර්ශනා භාවනා කෙලින්ම පුළුවන් අරූපාවච ධ්‍යානකට පිටපත් කරගන්න. සමත වශයෙන් භාවනා කරන්නේ පළවෙනි අරූපාවච ධ්‍යානයෙන් පසු ආකාසානංචායතනෙන් පස්සේ යන්නේ විඥානංචායතනෙ විඥානංචායතනෙන් පිටපත් වෙනකොට අර පහස්ත්‍ර කියන නිමිත්ත අයින් වෙනවා. පළවෙනි අරූපාවච ධ්‍යානයේ තියෙන මුළු විශ්වයම අහසක් මේ දැස්කණය වෙලා තමන්ගේ සිත ඒ අහසට අහස අරමුණු වලින් ස්වરૂපයෙන් පවතිනා වූ සත්‍යයක් ශාන්ත නිවි සත්‍ය දෙවන අරූපාවච ධ්‍යානයේ පිටපත්තාන විට විඥානංකායතන දෙවන්නේක අර ආකාශ කියන සංඥාව අයින් වෙනවා ඒ නිමිත්ත ඒ සතහන අයින් වෙනවා එතකොට එන්නේ විඥාන විචාරතනේ පිටක සිත මාර්ගින් වෙනින් පවත්නා ප්‍රත්‍යය. දෙන්නේ අනුපාවච ධානයේ යනකොට විඥාන කියන සතහනක් ඇයි. එතන සතහන කියන එකෙන් අදහස් කරන එක මේ විඥානං ඡායතන ආකාසන්නං ඡායතන ආදී ඉක්මවා යනකොට අපේ මේ ශරීරයේ සිත සිතින් ශරීර කොටස් දකින්නවා වැනි නිමිත්තක් නෙවෙයි. කලින් කියවා නිමිත්ත කියන්නේ තමන්ගේ සිතින් ශරීර දේශ කරනවා ඒක තේනවා ඒක නිමිත්තක් එහෙම නිමිත්තක් නෙවෙයි මෙහිදී මේ කතා කරන්නේ ආපා ආකාශයේ නිමිත්තක් වශයෙන් දැర్శණය වෙනකොට එහෙම රූප සතහනක් නෙවෙයි නමුත් ඒක නිමිත්තක් වශයෙන් දැర్శණය වෙනවා ආකාශයේ ඉක්මවා ගොස් විඥානයේ විඥාණයටම අරමුණු වෙමින් පවත්නා විට විඥාණයයි නිමිත්තක් වශයෙන් දැක්නේ ගන්න. එන්න තුන්වෙනි අරූපාවච ධ්‍යානයේ යනකොට ඒ විඥාණය කියන සටහන ඒ නිමිත්ත අයින් කරන්නට වෙනවා. ඒ අයින් කරනකොට විඥාණය නිරුද්ධ වී ගොස් කිසිත් නැත කියන සංඥාවේ පිටරයි සිත සමාධියටපත් වෙනවා. ඒ කිසිත් නැති කියන සටහන ඒ නිමිත්ත අයින් කරනවා නේව සංඥාන සංඥායතනයට යනවා. එතකොට එතන සංඥාවක් තියෙනවද නැද්ද කියන්නට බැරි තරමට මෙසියම් දී යනවා. මේවා කරන්නට ප්‍රායෝගික වශයෙන් විවිධ ආකාර තිබෙනවා. එක් ආකාරයක් වන්නත් අපි කියන්නම් විදර්ශනාව හා සම්බන්ධ කරනවා. සමන්ද පුළුවන් නම් විදර්ශනා භාවනාවෙන් ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට නම් ඒ දෙස බල බලා සිටින විට තමන්ගේ රූපස්කන්ධය නිරුද්ධ වී යන ආකාරයේ සංහාර කෙනෙකුට අත්දකින්නට පුළුවන් නිවිලා සමහර කෙනෙකුට එහෙම නිරුද්ධ වී යන එක දකින්නට පුළුවන් නම් ඒ ශරීරයේ කොටස් වශයෙන් සමහරට අත්පාරක් නැත්නම් ශරීරයක පැත්තක් විශේෂයෙන් කිස විතරක් ඔය වගේ ශරීරයේ එක් කොටසක් වුණත් නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුළුවන්. ඒ නෙක් කොටසක් වුණා නිරුද්ධ වී ගියොත් එහෙම ශරීරයේ ඉතිරි කොටස් මතින් චිත්ත කිසිත් නොකියා කිසිත් නොසිතා ඒ වෙන ශරීරයේ දර්ශනය වෙන චිත්තක දර්ශනය වෙන ශරීරයේ මතු පිටින් සිට ගෙනියන. මේ ගෙනියනකොට ශරීර රූප කොටස් ඔක්කොම නිරුද්ධ කරන්නට පුළුවන්. එසේ ශරීර රූප කොටස් දස්සනේ වෙනේ නිමිති සතන සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට බැරි නම් තමන් අනිත්‍යම වඩ වඩා වාසින්නට ඕනේ ඇතිවීම නැතිවීම දැක දැකම ඉන්නට ඕනේ නේ එතකොට සමන්ට තේරෙනවා සෑම සමයක් පාසා මේ අනිත්‍යය යනවා නම් ආත්මයක් වශයෙන් මම කියලා ගන්නට මම ආත්මීය වශයෙන් සංකල්පනාව කැටි කරගන්නට කිසි දෙයක් එතන නැහැ නේද සියල්ලම නිරුත් වෙනවා නේද කියන අවබෝධය. ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙන කෙනෙකුට ඒ අවබෝධය තියෙන අනාත්ම ප්‍රශ්නාව පිළිතන්නේ අනාත්ම සංඥාව හරියට ඇති කරනකොට එයාට දක්දකින්නට පුළුවන් වෙනවා කිස් භාවයක්. මේ නිස්භාවයේදී ශරීරය තමන්ගේ සිතට සම්පූර්ණයෙන්ම නොඇති යන ඒ ආකාරයෙන් ඒ නිස්භාවය තම අත්දැක්කානම් එහෙම මේක පතුරවන්නේ කියලා. පතුරවනවා කියන්නේ අදහස් ගන්න තමන්ගේ ශරීරයේ ස්වභාවය පමණක් දැකලා නෙවෙයි මුළු විශ්වයේම තියෙනවා නම් යම්තාව රූප කොටස් ඒ රූප කොටස් වලට මේ ස්වභාවයේ පතුරවා හරින ඔක්කොම නිරුද්ධ කරන්නට පුළුවන් වුණාට පසුව මුළු විශ්වයේම නිරුද්ධ වී ගිය සත්‍යයක් පිස්සී ගිය සත්‍යයක් සමාද දර්ශනය වෙනවා අන්න ඒ අවස්ථාවේදී අහස සිතට අරමුණු වන්නේ එතකොට පුළුවන් වෙනවා පළවෙනි අරූපාවචර ධ්‍යාන සිතට සිතපත් කරගන්න. මේ ආකාරයෙන් විදර්ශනාවයෙන් යම් කෙනෙකුන් පළවෙනි ආකාසඤ්ඤායතනය සිතපත් කරගත්තා නම් නැත්නම් සම්ප්‍රවශයෙන් ආකාසඤ්ඤායතනය සිතපත් කරගත්තා නම් ඒ සිතේම සිත සිත පවතිද්දීම මේ විදිහට කල්පනා කරලා බලන්නකො මේ සිත මතද අහස පවතින්නේ අහස මතට මේ සිත පවතින. ඒ සිත මත අහස තියනවාද අහස මත සිත තියනවා කියලා නුවණින් විමසා බලන්න මේකට ලැබෙන පිළිතුර මා කියන්නේ දැන් එහෙම කියවොත් මේ දෙක සංඥාවක් වෙනවා. මේකට නිසි පිළිතුරු ලැබෙනකොට අහස නොදෙන්නේ. අහසන උපනේ ගියාට පස්සේ විඥානයේ පරම විඥානයේ විඥානයේම අරමුණෙන් පවස්නාව විඥානංකායතන සිදුපත් වීමක් සිදුවන්නේ. එතකොට ඒ විඥානයේ නිමිති සටහන අයින් කරනවා කියන එකෙන් අදහස් කරන ලබන්නේ මෙන්න මේකයි විඥානංචායතන අපේට විනාඩි 5ක් තියෙනවා කියන්නේ ඒ විනාඩි 5 තුළම එක දිගටම අඛණ්ඩ ලෙස පැවති දෙයක් වශයෙන් තමයි ඒක දැක්වෙන්නේ ඒ සමාධිය පිටෝටම එක දිගටම පැවතෙන අඛණ්ඩ දෙයක් වශයෙන් පැවතුනා කියන එකයි සාමාන්‍ය අවබෝධය සාමාන්‍ය තේන්නේ වැටෙන්නේ එහෙම. නමුත් මෙතන විඥානයේ ස්වરૂපයේ සෑම සමයක් පාසා නැති ඇති නැති නැති ඒක දකින්නට බෑ සමාධියේ සිටින තාක්කල්. බොහෝ දෙනෙකුට ඒක දකින්නට බෑ ප්‍රඥාව දිනු වෙන නැත්නම් කොහෙන්ද දකින්නේ? එතකොට ඒකේ විඥානංචායතනයේ සිටින විනාඩි 5ක කාලය තුළ විඥානේ ඇති වී නැති නැති යන කියන්නට බැරි වාර ප්‍රමාණය. ඒක ගණන් වලින් දක්වන්නට බැරි වාර ප්‍රමාණයක් ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒක නිසා මේ විඥාණය අනිත්‍ය බවත් අනිත්‍ය යන මේ සියල්ලම නිරුද්ධ වී යන බව අවබෝධ කරගන්න අවබෝධ කරගෙන මේ විඥාණය විඥාණයට අරමුණු වෙමින් පවත්නාව විඥානංචායතනයේ පවත්නා දැනීම නිරන්තරයෙන්ම අනිත්‍ය යන අනිත්‍ය යන නිසා නිරුද්ධ වී යනවා කියන අවබෝධයේ පිටලා විඥාණය සිටින් ඈත් කරන්නේ ඒ කියන්නේ විඥානයෙන් සාධනයට අරමුණකින් පවත්නා විඥානයේ සිටින් ඈත් කරනකොට කිසිත් නැහැ කියන සතහන සමාගයේ සිටද වැටෙනවා ඒ කිසිත් නැති කියන සතහනේ සිත දිගටම දිගටම පැවතගෙන පැවතගෙන යනවා එතකොට ඒ කිසිත් නැත කියන සතහන ඊළඟට අයින් කරන්න තෝරන ඒක දෙකක් සුදු කරාට පස්සේ ඒ කිසිත් නැති කියන සතහන අයින් කළා අයින් කළාට පස්සේ සංඥාවක් තියෙනවද නැද්ද කියන தත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මේ තියෙනවද නැද්ද කියලාවත් කියන්නට බැරි තත්යකට සිටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී නේව සංඥා නාසඤ්ඤායතනයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ මෙහාට යන්නට නම් විදර්ශනා භාවනාව උඹා දියුණු කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ මෙහාට යන්නට සංඥා වේදනා නිවිත කාමයට පිළිවෙනවා. ඒ සංඥා වේදනා නිරුද්ධ කරන්න බෑ සමතේ විප්‍රාදීනකව තියෙනවා නම් විදර්ශනාවෙන් නිල ප්‍රතිපල දෙන්නට ඕනේ සඳහා ඒක නිසා සංඥා වේදිත නිරෝධයට යාමක් මෙහිදී කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට මේ මේ සංඥා නාසඤ්ඤා යතනේ සිට විදර්ශනා කරන්නට බෑ විදර්ශනාව දිනුනේ ගා දිනුනේ නැත්කෙනවා එනිසා ඒකේ සෑහෙන වේලාවක් සිටලා ඊට ඒකෙන් නැගිට්ටාට පසුව ඒ නේව සංඥා නාසඤ්ඤායතනේ අபிසංකතෝ අபிසංකේතීතෝ ධම්මයක් කියන අවබෝධයේ පිටර ඒ කියන්නේ එතන ධ්‍යානයක් තියෙනවා. මේ ධ්‍යානයක්ම සංකත ධර්මයක්, අභිසංකත කියන වචනය බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරේ. ඒ වගේම තමාගේ සිතේ යම් යම් ක්‍රියාදාමයන් නිසි පරිදි කටයුතු පවත්වාගෙන යාම තුළින් තමයි එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ධ්‍යාන සිත උද්ගත වෙන ඒක නිසා තමයි අභිසංකේතිත කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන ලබන්නේ. ඒකෝට මේ අභිසංකත අභිසංකේතිත ධර්මයක් අවබෝධ කරගෙන යම් කෝපන කිංච අභිසංකතං අභිසංකේතිතං තදනිච්ච නිරෝධම්මන්ති පජා ජානාති. යම් කිසි අභිසංගතෝ අභිසංකේතිතෝ ධර්මයක් වෙනවා නම් ඒක අත්තත නිච්ඡං තං අනිච්ඡං ඒක අනිත්‍යයි නිරෝධ ධම්මං නිරුද්ධ වී යනවා. මේක පජානාති දකිනවා. දකිනවා කියන එකෙන් අදහස් ගන්නේ ඉහළම තියෙන අරූපාය ධ්‍යානයේ නැගිටි විකසම Tamanට තේරෙනවා මේක නිරුද්ධ වෙලා ගියාය, නිවිලා ගියාය, නැතිලා ගියාය. එතකොටම මේක අනිත්‍යයට ගිය සංස්කාර ධර්මය නිරුද්ධ වී ගිය සංස්කාර ධර්මය කියන කියන අවබෝධය සමාජ ඇති වුණොත් ඒ වගේම කලින් දෙන පංචස්කන්ධයේ යථා තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන තියෙනවනම් ඒ ඒ මාර්ගඵලයේ ලැබීමට සුදුසු මට්ටමට එන අවබෝධය ඇති කියලා කියනවනම් එහිදී කෙනෙකුට ඊට වඩා සියුම් වූ සාන්තෝ නිවන් තත්ත්වයකට පිටපත් වෙනවට පුළුවන් වෙනවා අන්න ඒ தත්ත්වයක් අනිත්‍ය අනාත්මයි කියන අවබෝධය ඇති වෙනකොට නිවනට සිදුපත් මේ ක්‍රියාදාමයමයි ආකාසානංචායතනෙට විඥානංචායතනෙ ආසී සංඥායතනෙට කියන සිසු අරූපාද ධ්‍යානවලට කළ යුතුයි. නමුත් විශේෂයක් තියෙනවා. ඒදී ඒ ධ්‍යාන තුනේදී ඒ ධ්‍යානයේ සිටින් නැගිටින් නැතුවම ඒකේ සිටින් ඒවා කරන්නට පුළුවන්. මේ විදිහට සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඇති කරගත්තා වූ අරූපාට ධ්‍යානවලදී ඔක්කොම රූප නිමිති ආදී දර්ශනය නොවන නිසා අනිමිත්‍යයක් තිබෙනවා මේ අනිමිත්‍යයේ ඉක්මවා යමින් ඒ ආකාරයෙන් නිවන සිතපත් කරගන්න පුළුවන් මේක බොහෝ දෙනෙකුට කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි අරූපාට ධ්‍යානවලට සිතපත් කරගන්න එක ටිකක් අපොන් සමාධියේ උදා දිනන තිබෙනවා මේක යථාර්ථය විදර්ශනා වශයෙන් භාවනා කිරීමෙන් අනිමිත්තානුපස්සනාව ලෙසටපත් කරගන්නවා ඒක ආසංසයෙන් කරන්න පුළුවන් දෙයක්. විදර්ශනා වශයෙන් කරනකොට තමන් පංචස්කන්ධයේ නියම තත්ත්වයේ අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න තිබිය යුතුමයි. පංචස්කන්ධයේ නියම තත්ත්වයෙන් කියන එකෙන් අදහස් කරන්නේ ඒවා අනිත්‍යයට යන බව, නිරන්තරයෙන්ම දුක් ලබා දෙන බව, ඒවා අනාත්ම බව, ශූන්‍ය බව. ඔය කරුණු හතරයි. අදුක්ම වශයෙන් අවබෝධ කරගන්න පිළිගන්න. පැහැදිලිව සමාධියෙන් සිතට ඒවා පෙනෙන්නට ඕන. මෙන්න මේ අවබෝධයේ පිහිටලා පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරන්නටයි අවශ්‍ය වන්නේ පංචස්පාදානස්කන්ධයේ සුද්ධියග්ගාන පස්සේ විදිහට කියලා බුදුහාමුදුරුවෝ ඒක දක්වන්නේ. ඒ විදිහට රූපස්කන්ධය පළමුවෙන්ම අරගෙන රූපස්කන්ධය නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම යන ආකාරය බල බලා සිටින්නට ඕනේ. අපි හිතමු ආස්වාස් ප්‍රස්වාසන නරමුණට ගත්තේ ආස්වාස කරන විට ඒ චිත සමාධි වෙනකම්ම ඒගේ අරමුණේම චිත පවත්වාගෙන යන්න කල යුතුයි ආස්වාස ප්‍රස්වාසය නම් චිත සමාධි වුණාට පස්සේ අපි අරමුණට ගත්තේ ගන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ නෙවෙයි මුළු ශරීරයම සම්බකාය පරිසංවේදී අසස්වාමයේ සික්කටේ සම්බකාය පරිසංවේදී පස්සේ සාමයේ සික්කටේ කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තිබෙනවා ආනාපාන සති භාවනා විස්තර කරනකොට ඒ කරුණ දක්වා තිබෙනවා. එතකොට මුළු කයම තමන්ගේ මුළු ශරීරයම අරමුණට ගැනීම භාවනා කිරීමක් මේදී මා මේ ප්‍රකාශ කරනවා. එතකොට තමන් ආශ්වාස කරනකොට ආශ්වාස වායෝ ධාතුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ හදවතට ගිහිල්ලා හදවතේ මේ හදවතේ සුද්ධිර සංස්කරණය සමගයි ගමන් කරන්නේ. ඒ නිසා මුළු අපි ආශ්වාස ගන්නට මුළු ශරීරයෙන්ම ඉස්සෙනවා. කපු පෙළ සමමනක් නෙවෙයි. ඕනෑම ශරීර කොටසකට සිත අවධානය යොමු කරලා. ඒ දෙසා බලාගෙන ටිකක් ඕනකමින් දීර්ඝ වශයෙන් ආශ්වාස කරලා බලන්න. එතකොට ඒ ශරීර කොටස ඉස්සෙන ආකාරය තමයි බේරුම් ගන්න පුළුවන්. එහෙම සිතට පේන්නේ නැත්නම් අත තියලවත් බලන්න අත තියෙනකොට තමයි තේරෙනවා අපි ආශ්වාස කරනකොට ඒ ශරීර කොටස කවර කොටසක්ද. ශරීරයේ ඕනෑම කොටසක් ඉස්සෙනවා. ආශ්වාස කරනකොට පහළට යනවා. මේ විදිහට මුළු ශරීරයේ පුරාම ආශාස් ප්‍රසාර පැතිරීම නිසා මුළු ශරීරයේම ඉහළට පහළට යන එක දකින්නට පුළුවන් ටිකක් සමාධිය දියුණු කෙනෙකුට. එතකොට ආශාස් ප්‍රසාස අරමුණට කරන අනුමුණට ගමින් දැන් තමන්ගේ මුළු ශරීරයේ දේශම බලබලා සිටිනකොට මේ ශරීරය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන ආකාරයේ දකින්නට පුළුවන්. අපි පළමුවෙන්ම දකින්නේ සංකති වශයෙන් ඇති වෙන අනිත්‍යතාවය. සංකති වශයෙන් කියන්නේ පරම්පරාවක් වශයෙන්. ආස්වාස් කරනකොට අපි ඉඳ උදර කොටස හරි පපුපෙදෙස හරි ඉස්සනවා කියලා. ඉස්සලා ඉස්සලා ඉස්සලා ඉස්සලා යනවා. ඒ සීමේ ක්‍රියාදාමයේ ඒ සංකතිය හැකිලෙනකොට හැකිලෙන්න පටන් ගන්නකොට නැති වෙනවා. හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා. මේක හැකිලීමේ ක්‍රියාදාමය ඊළඟ සැරේ ශරීර කොටසේ පින්දෙන්න පටන් ගන්නකොට නැති වෙනවා. මෙතන සංතතියේ අනිත්‍යතාවය පරිණෙන් දකින්න පුළුවන්. මේක ප්‍රමාණවත් වන්නේ කිසිසේත් මේක නිසා ශනික වශයෙන් සිදුවන ශනික අනිත්‍යතාවය දකින්නට පුළුවන් වෙන්නට ඕන. අපි මේ අනිත්‍යවන ප්‍රශ්නාව දිනු කරන්න කියන්නේ ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි දිනු කරගත යුතුයි. ඒ සඳහා අර ශනික අනිත්‍යතාවය මේ දිනු කරගන්නට කියන්නේ ශනික අනිත්‍යතාවය කියන්නේ දැන් ආස්වාස කරන ආස්වාස කරනකොට ශරීරයේ මුල්ම කොටස ඉස්සනා ඊළඟට අපිට කෙස් දෙකක් විතර ඉදිරියෙන් යනකොට තියෙන තැනකට යනකොට අර පළවෙනි තියෙන තත්ත්වය නැති වෙනවා ඊළඟ කෙස් දෙකක් විතර ශරීරයේ ඉදිරියට යනකොට කලින් ඊට පෙර තිබුණු තත්ත්වයක් නැති යන මේ විදිහට ශරීරයේ කෙස් දෙකෙන් කෙස් දෙකට වාගේ ප්‍රමාණයෙන් ඉහළට ඉහළට යන විට පහළ පහළ ඇති වූ ඉහළට ඉහළට යන රූප කොටස් එතනම එතනම නැති නැති යන ආකාරය සහ ඒක දකින්න සිටේ ඇතිවීම නැතිවීම දැක දැකා ඉන්නට පුළුවන් ශක්තිය දෙන්න. මෙන්න මේව දකිනකොට මුළු කයම Tamange සිතට නොපෙනිය. පස්සම්භයං කාය සංඛාරං අතුස්සාමේ සිකදී කියන්නේ ඒකයි කාය සංස්කාර සම්පූර්ණයෙන්ම නිවියන්නේ. සාමාන්‍යයෙන් පොත්පත් වල දක්වන්නේ කාය සංස්කාර සංසිඳිය යනවා කියන එකට ආස්වාස ප්‍රස්වාස නොතේරී යනවා කියන එකයි ඒ සම්මත වශයෙන් කතා කරන විට අපි මේ අනිත්‍යම් පස්සනා භාවනාවක් වඩන්න කියන්නේ විදර්ශනා වශයෙන් භාවනාව ප්‍රගුණ කරන්න. ඒ විදර්ශනා වශයෙන් භාවනාව ප්‍රගුණ කරන විට සම්පකාය ප්‍රතිසංවේදී කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ නෙවෙයි මුළු ශරීරයම. එතකොට මුළු ශරීරයෙම ඇති වී නැති නැති යන ආකාරය දෙසම බල බලා සිටින විට මුළු කයම කළුව රක්කටනාසේ සම්පූර්ණයෙන්ම නිවි යන. නිවි යනකොට සම්පූර්ණ ශූන්‍යතාවයක් දකින්නේ ඒ ශූන්‍යතාවය දකින විට රූප නිරෝධයක් සමාන්ත අත්දකින්නට පුළුවන්. එතකොට මේ රූප සතහන් මේ රූප නිමිති සම්පූර්ණයෙන්ම සිතින් නිරුද්ධ වෙනවා. මේක ටික ටික ටික ටික දියුණු කරන්නට ඕනේ. ඒ කියන්නේ ඒ ශූන්‍යතාවයේ සිටින්නට පුළුවන් ශක්තිය ටික ටික ටික ටික දිනු ගන්න විනාඩි 15 20 25 ආදී වශයෙන් මේ තින්න පුළුවන් කාලය ටික ටික වැඩි කරගන්න. මොකද හේතුව සම්මා සමාධිය අපි අනිවාර්යයෙන්ම දිනු කරගත යුතු නිසා. මෙතන මේ විදර්ශනා වශයෙන් ඇතුළු සම්මා සමාධිය තියෙන්නේ විපස්සනා සමාධිය. මේ විපස්සනා සමාධිය දිනු කර ගැනීමෙන් අපේ සම්මා සමාධිය දිනු කරගත්තාට පසුව තමයි සම්මා දිට්ඨිය තුළින් දැකිය හැකි නිවන අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එතකොට මේ විදිහට ඒ ශෝන්‍යතාවයට සිදුපත් කරගත්තොත් එහෙම ඒ තමන්ගේ රූපස්කන්ධය නිරුද්ධ වී ගියා කියලා තමන්ට අවබෝධ කරගන්නට පුළුවන්. මේ රූපස්කන්ධය නිරුද්ධ වී ගියාට ඒ අතරතුරේදී සමහර විට වේදනාවල් දැනෙනවා කායික වශයෙන්. සමහර විට සබ්බ බල වේදනා දැනෙන්නට පුළුවන්. සමහරට නිරන්තරයෙන් එන සියුම් සියුම් ශබ්ද නෙවෙයි විශාල ශබ්ද ඇහෙන්නට පුළුවන්. සමහරට ගන්ධ සෝඳ වැනි දේවල් දැනෙන්නට පුළුවන්. මේවා නීති සටහන් වශයෙන් සිතේ දර්ශනයම ඒවා අයින් කරන්නට සිදුවෙනවා. ඒක නිසා Taman શબ્දයක් ඇහෙනවා නම් මේ වෙලාවේදී ඒ શબ્දය ගැන කිසිම අවධානයක් ඒ කියන්නේ කිසිම සිතවිල්ලක් හිතන්නේ නැතුව ඒ දේශන සිතින් බලන්න සිටිනවා. බලන්න සිටින විට ඒ શબ્දයේ සෑම ශ්‍රණයක් පාසාම නිරුද්ධ වී යන එක දකින්න පුළුවන් શબ્දයේ අරමුණු වෙමින් පවත්නා වූ සිතේ නිරුද්ධ වී යාමත් එතකොට දකින්නට පුළුවන්. ඒ විදිහට සෑහෙන වේලාවක් කරන කලාට පස්සේ සත් දැනෙන එක සම්පූර්ණයෙන් නැතේ. තමන්ගේ සිතට යම් කිසි දැනෙනවා නම් සුවඳක් හෝ ගඳක් වැනි දෙයක් ඒකට ඒ විදිහටම කිසිම ඇදීමක් ඇති කරගන්නෙත් නැතුව ගැටීමක් ඇති කරගන්නෙත් නැතුව කිසි හිතන්නෙත් නැතුව ඒ දේශම බලාන ඒ දේශම බලාන සිටින විට සමාගයේ සමාධි ප්‍රඥාව තරමද්දුරට දිනු වෙලා තියෙන නිසා ඒවා බහවහ වහභාෂණික වශයෙන් දිලිගෙඩි යන ආකාරයත් ඒ ඒසන්නේ ඒක දකින්න සිටිවිලි දිලිගෙඩි යන ආකාරයක් දකින්න පුළුවන් ඒක කීප සැරයක් කරනකොට නැවත ගන්ධ සුවඳ එන එක නැති වෙනවා සමහරට ශාරීරික වශයෙන් වේදනා දැනෙනවා. ශරීරයේ Tamange සිතට දැනෙන්නේ පෙනෙන්නේ නැති වුණාට බොහෝ වෙලාවක ඒක හිතියොත් එහෙම ශාරීරික වශයෙන් දැනෙන වේදනා සමහර විට පමණ දැනෙන්නට පුළුවන්. මොකද හැම වෙලාවෙම දැනෙන එකක් නෙවෙයි. එහෙම දැනුනොත් එහෙම එතනක් සතහනක් සමාගයේ සිතට පේනවා. ඒ සතහන කියන්නේ වේදනාවක්. වේදනාව දිගින් දිගට දිගින් දිගට පවතින ධර්මයක් කියන සටහනයි එතන මේ නිමිත්ත කියන එකෙන් අදහස් කරේ. අපි හිතුව වේදනාව විනාඩි 5ක් තියෙනවා කියලා විනාඩි 5ක් පුරාම මා වේදනාව බින්දා කියන හැඟීම තියෙනවා නම් එතන සටහනක් තිබෙනවා. මෙන්න මේ සටහන අයින් කරන්නේ වේදනාව දෙසත් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒ වගේම දුක් වේදනාවක් නම් ඒක නැති කර ගැනීමට උත්සාහ ගන්නෙත් නැතුව ඒ මතේ ශාවකෙත් නැතුව මම වේදනාව විඳිනවා කියන හැඟීමක් නැතුව ඒ වේදනාව දිස ඔහේ බලන්න සිටින්න. ඒකෙම සිත පවත්වාගෙන යනවා. එහෙනම් පවත්තගෙන යනකොට වේදනාවත් ක්ෂණික වශයෙන් ඇති ඇති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. එතකොට වේදනාවේ තියෙන සතහන නිමිත්ත නැති යන වේදනාව නිරුද්ධ වෙනවා. මේ ආකාරයෙන් කවර අරමුණක් ඒ ශූන්‍යතාවයේ සිටින අවස්ථාවේදී Tamanට අත්දකින්නද ලැබුණා ඒ සෑම එකක් දෙසම කිසිත් නොසිතා සිට මනසිකාර පැවැත්වීම තුළින් පුළුවන්කම ලැබෙනවා ඒ ක්‍රියා පිළිබඳ තියෙන සටහන් ඔක්කොම අයින් කරන්න. එනිමිති සටහන් අයින් කරන්න. මේක ප්‍රමාණවත් වන්නේ අනිත්‍යානුශාසනාව දිනු කර ගැනීම සඳහා මේක තවදුරටත් පතුරවන්නට ඕනේ. මේ පතුරුවනම් කියන එකෙන් අදහස් කරන්නේ සමත වශයෙන් පතුරුවන පැතිරිල්ලක් තියෙන නිමිති සද්ධාම් පතුරුවන එකක් මේ ඒ වගේ නෙවෙයි. මෙහිදී සමාගයේ අවබෝධයේ අන්වය ඥානයක් වශයෙන් බාහිර ලෝකයට පතුරුවා බලන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒකයි මෙහිදී මා පැතිරීම කියන එකෙන් අදහස් කළේ. එතකොට තමන්ගේ ශරීරයේ දැන් සිතට පේන්නේ ඒ වෙලාවේ තමන් වාඩිලා සිටින ආසනයක්. ඒ ආසනයට අවධානය යොමු කරන්න යොමු කරනකොට සමහරට ඒක සතහනක් වශයෙන් පේනවා. ශරීරයේ පේන්නේ නමුත් වාඩි සිටින ආසනයේ සතහනක් වශයෙන් පේන්න පුළුවන්. ඒ සතහනක් වශයෙන් ඒක දැක්වෙන වෙනවා ඊයේ මතින්ම සිත එහාට මෙහාට ගෙනියන්න රෙදි කැල්ලක් පිස්සු දාගෙන යනවා සිත්. එහෙම මොනවත් හිතන්නේ නැතුව කරනවා. නිත්‍ය කියලා හිතන්නේ නැහැ. දුකයි කියලා හිතන්නේ අනාත්ම කියලා මොනවත් හිතන්නේ. ඒ තේන සතහන මතින්ම සිත ගෙනියනවා. හරියට අපේ ඇඟ මතින් රෙදි කෑල්ලක් පියදාගෙන යනවා වගේ. මේ විදිහට කරනකොට ඔන්න පුතුවේ සතහන නොමැතිව කෙනෙක්. තමා වාඩිලා සිටින පුතුව පොළොවට සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට පොළොව දෙසට අවධානය යොමු කළොත් එහෙම මුළු පොළොවම ඒ යවට තමන් සිටින පොළොවම සිතට වැටෙන. පුතුව පේන්නේ නැහැ වාඩිලා තියෙන සමන්ගේ ශරීරය පේන්නේ නැහැ. නමුත් ඒකේ අවට තියෙන පුත්තියට මනසිකාරය යොමු කළාට පසුව පුත්තියේ දර්ශනය. ඒ පුත්තියේ දර්ශනය වෙන විට ඒ විදිහටමයි පිළිපැදිය යුතුන්නේ මුළු පුත්තියටම ඒක පතරුව පතරුව ඈතට ඈතට ටික ටික ටික ටික යනවා. මේන්න යමනකොට පුත්‍රයන් මත යන්තා ගස් කොළන් ගෙවල් දොරවල් ඉදකනම් මාදී නොයෙක් දේවල් තියෙනවා මේ සෑම එකක්ම සම්පූර්ණයෙන්ම අයින් කරන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා මුළු පුත්‍රයේම එතකොට හිස් සීයක් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චූලසංගත කියලා සූත්‍රයේ. ඔය කියන ක්‍රියාදාමය සිදුවන ආකාරය. ඒ සූත්‍රයේ දක්වා තියෙනවා. පඨවි සංඥාව අයින් කරන්න දෙය කියලා බුදුහාමුදුරේක දක්වන්නේ. එතකොට මේ විදිහට තමන්ගේ ශරීරය පමණක් නෙවෙයි මේ කුට්ටියම දැන් සම්පූර්ණයෙන්ම හිස්සේගේ දර්ශනයක් වශයෙන් දර්ශන පෙනෙනවා නම් මුළු ලෝකේම සත්‍යංගේ ස්වરૂපේ මේකයි කියන අවබෝධය ඇති කරගෙන මුළු විශ්වයටම මේක පතුරවන. මේ පැතුරුවාට පස්සේ විශ්ව ශූන්‍යතාවයකට සිතපත් කරගන්න පුළුවන් කිසිම රූප සතහනක් නිමිත්තක් කිසිම දෙයක් නැහැ. පළමුවෙන්ම අර තමන්ගේ ශරීරය නොපෙනෙනකොට කිසිම රූප සටහනක් තමන්ට පේන්නේ නැහැ ඒක ඇත්ත. නමුත් ඒ වෙලාවේ මේ අය ප්‍රායෝගික වශයෙන් අත්දකිනවා නම් ගියාට පස්ව බලන්න තමන්ගේ ශරීරය නොපෙනුනාට වෙනස් බාහිර රූප කොටසක් දැසට අවධානය යොමු කළාට පස්සේ ඒ කොටස දැක්ෂේනවා. අජ්ජත්තං අරූප සංඤේ බහිද්ධ රූපානි පස්සති කියලා එහෙම බුදුරජාණන් වහන්සේ දක්වලා දැක්වූ පාඩයක් තිබෙනවා. අජ්ජත්තං අරූප සංඤේ අජ්ජා තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් ඒක රූප සංඥාව දැක්ෂණය වන්නේ. නමුත් බහිද්ධ රූපානි පස්සති බහැර තියෙන රූපයන් දැක්ෂණය වෙනවා. මේක අට අභිභායතන විස්තර කරන විට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන අභිභායතන සූත්‍රයේ තියෙන කාරණා. එතකොට මේ ආකාරයෙන් මුළු විශ්වයේම තියෙන රූප නිමිති දර්ශනය වෙන එක අයින් කළාට පස්සේ තියෙන්නේ දැන් මානසික පැවැත්මක් පමණයි. මේකෙත් තියෙනවා සටහනක්. සටහන කියන එකෙන් අදහස් කරන්නේ දිගටම පවත්නා වූ ධර්මයක් වශයෙන් Tamanට වැටෙන එක. විනාඩි 5ක් තිබුණා නම් 5ක් පුරාම මේක පැවතුනා. ඒ පැයක් තිබුණා නම් පැයක් පුරාම මේක පැවතුනා. හිත නිශ්චලවම තියෙන දෙයක් වශයෙන් දැක්වෙනවා. සිතේ ස්වરૂපේ සම්මතක් පාසම ඇතිෙන්නේ නැතිම යන එක අති දෙකවත් ක්‍රියාදාමයක් නිසා ඒකීය ධර්මයක් වශයෙන් මේක තමයි දර්ශනය වෙනවා. ඒකයි එතන තියෙන්නේ. එතකොට තමන් විනාඩි 5ක් හිතනනම් මේ කියන විශ්වසෝන්‍යතාවය අද්දක දක අද්දක දක ඒකම සිටෙදී මෙන්න මේ විදිහට බලන්න. දැන් සප්පරයකට පෙර තිබුණු කිස් භාවයේද මා මේ දැන් අත්දකිනවා. දැන් මේ වර්තමාන ස්නේ එක අත්දකිනවා වර්තමාන ස්නේට පෙර ස්නේ තිබුණු මේ හිස් භාවයේද එය මම මේ අත්දකින්නේ කියලා බලන්න බලනොත් Tamanda තේරෙයි පෙර ස්නේයේ තිබුණු හිස් භාවයක් නෙවෙයි තමා මේ අත්දකින්නේ වර්තමානයේ තිබෙන එක. වර්තමානයේ මතු ස්නේ අනාගතයයි අනාගතයේ තියෙන ශූන්‍යතාවයක්ද අප මේ දර්ශනය කරන්නේ මම මේ දර්ශනය කරන්නේ කියලා ඊළඟට බලන්න. අනාගතයේ ශූන්‍යතාවය දර්ශනය කරන්නට බෑ. Taman දර්ශනය කරන්නේ වර්තමාන ශ්‍රණියේ තියෙන ශූන්‍යතාවය. මේ වර්තමාන ශ්‍රණය සෑම මොහොතක් පාසාම ශ්‍රණයක් පාසාම ගිලිගිලි යනවා. මේ දැන් තියෙන වර්තමාන ශ්‍රණය අතීතයට යනවා ඊළඟ ශ්‍රණිය වෙනකොට. අතීතයේ කියපු දැන් වර්තමානයේදී දැන් අනාගතයේ කියුවේ ඊළඟ ස්නේ එන වර්තමානයේ. ඒකත් ඒ ඊළඟ ස්නේ එන වර්තමානයේට සිටපත් වෙනකොට දැන් තියෙන දේ අතීතයේ ගිය ධර්මය. අනාගතයේ වශයෙන් ඊළඟට අපි කල්පනා කරන්නේ ඒ වෙලාවට මොහොතකට ස්නේහකට පසුව තියෙන කප්පේ. සෑම ශරණයක් පාසාම මේ විදිහට කාලය ඉක්ම යනවා ශරණය ඉක්ම වී ඉක්ම ඉක්ම යනවා මේ ශරණය ඉක්ම වී ඉක්ම වී යනකොට ඒ ශරණයේ පවත්නා වූ සිතට අරමුණු වන ශූන්‍යතාවය ඒ ඒ ශරණයේ පවත්නා වූ ශූන්‍යතාවයක් විනා ඒ ඒ ශනේ පවත්නා ශූන්‍යතාවයක් වෙන අතීතයේ එකකුත් නෙවෙයි අනාගතයේ එකකුත් නෙවෙයි මේක හරියට අවබෝධ වෙනකොට Tamanda පේන්නට ඕන මේ දර්ශනය වෙන ශූන්‍යතාවයේ නිත්‍ය දෙයක් නෙවෙයි ශනයක් පාසාම අනිත්‍යයට යන දෙයක් ශනයක් පාසාම නිරුද්ධ වී යන දෙයක් කියලා. එහෙම ශනයක් පාසාම අනිත්‍යයට යන නිරුද්ධ වී යන ධර්මයක් කියලා හරියට අවබෝධ වෙලා මේ ඒ ශූන්‍යතාවයේ සිටිද්දීම මේක අනිත්‍යද ගොස් නිරුද්ධ වී යනවා නම් ඒ නිරුද්ධ වී ගියාට පස්සෙ මම හෝ මගේ ආත්මය කියලා ගන්නට කුමක් ශේෂ වෙනවද කියලා බලන්න. එහෙම බලනකොට Tamanටම වැටේවි කිසි දෙයක් ශේෂවන්නේ නැහැ නේද? සියල්ලම නිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඒ ශූන්‍යතාවයට වඩා සියුම් සත්‍යයකට සිටපත් වෙනවා. ඒ සියුම් ස්වરૂපයත් අනිත්‍ය වූ අනාත්ම වූ දර්ශනයක් කියන අවබෝධය සමාගයේ සිත තුළින් පැන නගින විට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. ඒ නිවනේ තමන්ට පුළුවන් ඒ ඉන්නට සෑහෙන වේලාවක් ඒක එක්කනාගේ සමාධිය මත අදිස්ථාන නොකලත් විනාඩි 3-4ක් හරි 5ක් හරි 2-3ක් හරි එහෙම එක එක්කනාට ඒ කාල සීමා වෙනස් වෙනවා ඉන්නට පුළුවන්. එහෙම ඉන්න ඉන්න අවස්ථාවේදීම මේ නිවන අත්දක දකා සිටින අවස්ථාවයි අපි මේ කතා කරන්නේ. එතන තියෙන නිමිති සතහන අයින් කරන්න එතන තියෙන නිමිති සතහන කියන්නේ දිගටම පවත්න වූ නිවන අත්දකින දැනීමක් පවතින එක නිත්‍යයි කියලා නැත්නම් දිගටම පවත්නා වූ ධර්මයක් කියලා සිතන සතහන. විනාඩි 5ක් තුළ ඒක පැවතුනා නම් විනාඩි 5ක් තුළම ඒ නිවනේ සිට ප්‍රඥා වෙනවා විනාඩි 5ක්ම නිවන අත්දැක්ක කියන හැඟීම අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්නට ඒ නිවන අත්දකින අවස්ථාවේදී දැනීමක් තියෙනවා නිින්ද කිහිල්ල නෙවෙයි. ඒ දැනීමට අරමුණු මේ කිසිවක් නැති සාන්තෝ නිවියාම ඒකයි නිවන කියන්නේ. මේ දැනීම සෑම ස්තනයක් පාස්සාම නැති නැති යනවා. සෑම ස්නේහයක් පාසාම දැනීම නැති නැති යනවා නම් දැනීමට අරමුණු වන්නේ නිවන ඒ අරමුණක් නැති. මොකද සිත පවතින නිසා තමයි අපිට අරමුණක් දැස්නේ වන්නේ. සිත නිරොද්ධ වුණා නම් අරමුණක් දැස්නේ වන්නට හැකියාවක් නැහැ. එතකොට සෑම ස්නේහයක් පාසාම සිත නිරුද්ධ වෙවි නිරුද්ධ වී යන්නේක දකින්න. එහෙම දකිනකොට ඊට වඩා ශාන්ත නිවන සත්‍යයකට පත් කරගන්නට පුළුවන්. නිවනම තමයි නමුත් දකින යම් කෙනෙක් පරිසමවට සමවදිනාන ඊට එහා සත්‍යයක් අපි ඒක ප්‍රකාශ කරනවා. එතකොට ඒක කරන්නට බැරි නම් ඒ ඵල නිවන් සුවේම ඉන්න අවස්ථාවේදීම ඒක ඉදිද්දීම මෙතන තියෙන කරුණු දෙක වෙන් කරන්න. මොකද්ද නිවන තියෙනවා නිවන අරමුණු කරන දැනීමක් තියෙනවා. මේක සියලු ප්‍රඥාවක් තියෙන කෙනෙකුටයි කරන්නට පුළුවන් වන්නේ. එතකොට තමන්ගේ දැනීම දෙසට අවධානය යොමු කරන්න. එතකොට තමන්ට තේරෙනවා මෙන්න මේක දැනීමක් පවතිනවා. මේ දැනීමට අරමුණු වන කිසිත් නැති භාවයක් තියෙනවා. සාන්ත නිවිත ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි එහි අරමුණ. එතකොට දැනීම වෙන දෙයක් දැනීමට අරමුණු වන දේ තවත් යම් මේ දෙක එකට අරගෙන අපි මේ පරසමෝතක් කියලා කියන්නේ නිවන් සුවක් දකිනවා කියන්නේ. මෙන්න මේ දෙක හරියට දැකලා දෙක දෙපැත්තට සිටින් අයින් කළොත් එන අර කලින් කියපු නිවි යාමට මෙසිතපත් කරගන්න පුළුවන් වේවි. ඒකෙන් එහාට නිමිති සතහන් අයින් කරන්නට හැකියාවක් නැහැ. ඒක අයින් කරන්නට නම් රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. රහත් වෙච්ච කෙනෙකුට අනුපාද ශේෂ නිර්වාණ ධාතුවේ සිටපත් කරන ආකාරයේ 100%ම නෙවෙයි 80ක් 90ක් විතර මම දකින්නට පුළුවන්. මෙන්න ඒක විතරයි එයින් එහාට කරන්න තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් මෙතන නැති නිසා ඒ ගැන කියලා දැන් වැඩන්නේ නැහැ. කවදා හරි දවසට කරන්නට පුළුවන් වෙනවා නම් ඒ මරහත් ඵල සමවතන සංවාදින්නේ ඒ ඵල සමවත පවන්නේ කරුණු දෙකක් මත කියන එක අවබෝධ කරගන්න. රූපස්කන්ධයේ පැවැත්ම, ඒ කියන්නේ ප්‍රාණයේ පැවැත්ම සහ කම්මසක්තියේ පැවැත්ම මේ දෙක නැති වුණොත් එහෙම මොකක්ද ඉතිරවන්නේ කියලා බලන්න. මේම බලනකොට Tamanට තේරෙවි මේ සියල්ලම නිවි යන ආකාරය මේ පිළිබඳ ගොඩාක් කරුණු කියන්නට දෙනවා අපි මේ වචනයක් දෙකක් වුණාන් ප්‍රකාශ කරනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මනිනිත් සම්පස්නාව තුළින් සම්පූර්ණයෙන්ම රූප සබහාන් පමණක් නෙවෙයි සිතේ පවත්නා වූ දිගින් දිගින් දිගට පවත්නා වූ සිත පවතිනවා කියන හැඟීම පවා අයින් කර ගැනීම තුළින් අපිට පුළුවන් අනිමිත්තානුපස්සනාවට සිතපත් කර ගන්නට නිමිති සබහාන් අයින් කර ගන්නට බොහෝ පොත්වල නම් කියන්නේ මේවා දුව වශයෙන් පවත්නාව, විස්තර වශයෙන් පවත්නාව නිමිති සතන් අයින් කිරීම. මෙතන සිදු කරන්නේ අනිත්‍යක අනිත්‍ය භාවයේ දැකීමයි එතෙන්දී සිදුවන්නේ කියලා එහෙම තමයි පොත්වල තියෙන්නේ. නමුත් විදේහා ගැඹුරු කරුණු තියෙනවා නිසාන ප්‍රශ්න. මේ කාල වේලාවට අනුකූල වන ආකාරයෙන් නිසා අපි කෙටියෙන් මේ ප්‍රකාශ කළේ මීට වඩා අනිසාන ප්‍රශ්නාව ගැන කියන්නට කරුණු තිබෙනවා විස්තර කළ යුතු දේවල් තිබෙනවා. එසේ වෙතත් මේ ප්‍රමාණවත් වේවයි කියලා අපි කල්පනා කරනවා මේ විදිහට අපි කීවේ මේ දක්වා කියපෝ කරුණ වල සාරාංශය කියලා දැන් මේ දේශනාව නිම කරනවා මේ විදිහට අපි අනිමිත්තානුපස්සනාව අත්දකින්නට නම් එක්කෝ සමත වශයෙන් අරූපාවච ධ්‍යාන වලට සිදුපත් කර ගන්නට ඕනේ ඒ වගේම විදර්ශනා වශයෙන් අරූපාවච ධ්‍යාන වලට සිදුපත් කර ගන්නට පුළුවන් වෙනවා ඒ අරූපාවච ධ්‍යාන ඉක්මවා ඉක්මවා යමින් නිවනට සිදුපත් කර ගන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා ඒක කරන්නට පුළුවන් ධ්‍යාන නිශ්චය කියලා සූත්‍රයක් තියෙනවා මේ අයවන නම් බලන්න අංගුත්තර නිකායේ නවක නිපාතේ ධම්මේශ්වර සූත්‍රයේ දක්වන ආකාරයට හෝ වෙනත් සංස්කර තියෙනවා බුදුහාමුදුරේ වෛෂ්ණවයන් නිවන් ලබන හැකි ආකාරය ඒ එකක් වුණත් අපි ප්‍රකාශ කරලා ඒ අනුව පිළිපැදීමේ නිවන සුදපත් කරගන්නට පුළුවන්. විදර්ශනා වශයෙන් භාවනා කරනවා නම් පංචස්කන්ධය ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට ඕනේ. එහෙම වාසය කරන විට රූපස්කන්ධයේ නිරුද්ධ වී යාම දැකීමෙන් රූප නිරෝධයකට සිතපත් කරගන්නට පුළුවන්. එහෙම රූප නිරෝධය සිතපත් කරගෙන ඒකේ ඉන්න ස්වං කාලය ටික ටික වැඩි කරගත්තාට පසුව තමන්ගේ රූපේ තමන්ගේ සිතට නොපෙනී ගියත් බාහිර රූප දර්ශනය වෙන අවස්ථාවක් තියෙන ඒ දර්ශනය වෙන බාහිර රූප නිමිති ඔක්කොම අයින් කරලා විශ්ේම තියෙන රූප නිරෝධයන් අයින් කරන්න කියන එකයි ඊළඟ ප්‍රකාශ කළේ එතකොට විශ්වයේ හිස් භාවයට පත් වුණා නම් එහෙම ඒ හිස් භාවය අත්දකින අවස්ථාවේදී පවුණව දැනීම සෑම සනයක් සනයක් පාසම නැති නැති යන නිසා ඒ හිස් භාවය සෑම සනයක් පාසම නැති නැති යනවා ඒක නිසා මේක අනිත්‍යයි ඒක නිසා මේක නිරුද්ධ වී යනවා මෙන්න මේ අනිත්‍ය නිරෝධය ගැන ආකාරයෙන් හරියට තේරුම් ගියොත් එහෙම ඊට වඩා ගැඹුරු ශාන්ත නිවීමකටපත් වේවි ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා දර්ශනය වෙන විටම නිවන සිතපත් වෙනවා නිවනේ තියෙන නිවන අත්දකින අවස්ථාවේ භාවයේදී නිවන සහ නිවනට අරමුණු වෙමින් නිවන අරමුණු කරමින් පවත්නාව සිත කියන දෙක දෙකකට අයින් කරන්න නැත්නම් ඒ නිවන අරමුණු වෙමින් පවත්නාව සිතේ අනිත්‍යයෙන් නිරෝධයට යන ඒ සිතේ අනිත්‍ය සහ නිරෝධය අත්දකින්න. එහෙම දකිනකොට පරසමෝතට වඩා එහා තියෙන නිවනක් අත්දකින්නට පුළුවන් මේක ඉතාමත්ම සියුම් වශයෙන් සිත පවත්නාව තත්ත්වයක්. එයින් එහාට කරන්නට තියෙන්නේ රහත් ඵලයකට සිතපත් වූ කෙනෙකුට නම් අනුපාශේෂ නිර්වාණ ධාතුව සිතපත් කරගන්න ආකාරය. ඒව අප විස්තර කළේ නෑ. ඒ අනුව පිළිපැදීම තුළින් මේකට මේ කරුණු නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු උපනිශ්‍රය වෙනවා ඇති එසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව නිම කරනවා දෙවියන් ලැබ පින්දෙමු ආකාශත්තාට දෙන පාඩේකෙම ආකාශත්තාට බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තාට බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාට බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා සනින්නා පුඤ්ඤ කම්මේන මාමේ වාසමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පංචකෝ මේ කළ සේලමක සත්‍යයෙන් මේ ඇතත් වෙනි සංසීමක වාසනා සත්‍ය උදා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායනෝ චක්කාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේ උච අතෝ නිබ්බාන සම්පත්තේ නාපි ඒසඤ්ඤතු සුපත්තේ වන්නසල දේවා සුපත්තේ